මහා මංගල සුත්තම් එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනී අනාත පින්ඩිකංස ආරාමේ අතකෝ භික්ඛන්තය රත්තියා අභික්ඛන්තවන්නා කේවල කප්පං ජේතවනං ඔබසෙත්වා යේන භගවතේන උපසංකමි උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨාසී ඒකමන්තං පිතාකෝසා දේවතා භගවන්තං ගාතාය අජ්ජභාසී බහුදේවා මනුසාච මංගලානි අචින්තයුම් ආකංකමාන සත්තානං බ්‍රෝහි මංගල මුත්තමං අසේවනාච බාලානං පණ්ඩිතානං ච සේවනා පූජාච පූජනීයානං ඒතං මංගල මුත්තමං පතිරූප දේශවාසෝච පුම් අත පුඤ්ඤතා අත්ථ සම්මාපනිදිච ඒතං මංගල මුත්තමං බාහු සංචංච සිම්පංච විනයෝච සුසික්ඛිතෝ සුභාසිතාචයා වාචා තං මංගල මුත්තමං මාතා පිතු උපන්ඨානං පුත්ත දාරස්ස සංඝෝ අනාකුලච කම්මන්තා ඒතං මංගල මුත්තමං දානංච ධම්මචරියාච ඥාතකානංච සංඝං අනවඤ්ඤානි කම්මානි ඒතං මංගල මුත්තමං ආරති විරති පාපමඤ්ඤපානාච සංයම අප්පමදෝච ධම්මේසු ඒතං මංගල මුත්තමං ගාරවෝච නිවාතෝච සන්තුන්තිච කතඤ්ඤතා කාලේන ධම්ම ශවනං ඒතං මංගල මුත්තමං කන්තිච සෝවචන් සතා සමනානං ච දස්සනං කාලේන ධම්ම සාකච්ඡා ඒතං මංගල මුත්තමං කපෝච බ්‍රහ්මචාරියං ච ආරිය සත්‍චාන දස්සනං නිම්බාන සච්චි කිරියාච ඒතං මංගල මං පුත්තස්ස ලෝක ධම්මේ චිත්තං යස්සන කම්පති අශෝකං විරජං තේමං ඒතං මංගල මුත්තමං ඒතාදිසානිකත්වාන සම්බත්තම පරාජිතා සම්බත්ත සොත්තිං ගච්ඡන්ති තං කේසං මංගල මුත්තමන්ති